ආයිබෝවන් මනුෂ්‍යත්වයේ ගරුත්වය පෙරදැරිව ඔන්න අදත් අපි සුපුරුදු වෙලාවටම ඔබගේ ආලින්දයට ගොඩවදිනවා ගුරු වදන් සිසුම වින්සු සරවන සුගත පදවිය වෙන වැඩසටහනත් රැගෙන ඉතින් අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථයේ තවදුරටත් ඉදිරියට ධර්ම සාකච්ඡාවකට භාජනය කරමින් දහම් කරුණ ජීවිතයට එකතු කර ගැනීමට තමයි අදත් අපි මේ සූදානම් වන්නේ. ඉතින් සියස් අපේ ආරාධනාව පිළිගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ දේශකයන් වහන්සේ අදත් සියස මෙදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමව වදාරා සිටිනවා. වැඩසටහන ආරම්භ වීමට ප්‍රථම අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව වැඩසටහනට පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සි ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අදත් අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් අපේ ස්වාමින් වහන්සේ අපිත් එක්ක බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ අපිට අනුශාසනා කරමින් අර්ථයෙන් ධර්මයෙන් අපිව පෝෂණය කරමින් ගමන් කරනවා ඔබ වහන්සේව අපි අදත් කෘතඥතාවයෙන් යුක්තව අපි ඔබ වහන්සේගේ මෙහෙවර සිහිපත් කරන අපේ ස්වාමින් වහන්සේ සුපින්නදිනේ පහුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරා මේ මාර්ගඵල ලැබීම සහ මාර්ගඵල ලැබීමට අවශ්‍ය සුදුසු කාල තිබෙනවාද? ඒ මාර්ගඵලයක් ලැබීමට මොන කාරණා අවශ්‍ය වෙනවාද? පහුගිය වැඩසටහනේදී ඔබට මතක ඇති අපේ ස්වාමින් වහන්සේ ඒ ගැන අපිට දීර්ඝව විස්තරයක් ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ සමගාමීව සහ ඊට පරිබාහිරව ධර්ම ග්‍රන්ථ සහ මේ ධර්මයේ ආශ්‍රිතව ලියවී තියෙන පොත් සහ උන්වහන්සේගේ සජීව ජීවන අත්දැකීම් එකතු කරගනිමින් අපිට දේශනාවක් ඉදිරිපත් කරා පැහැදිලි කිරීමක් කරලා දුන්නා. අවසර අපේ ස්වාමින් වහන්සේ ගිය වැඩසටහනත් එක්ක සමගාමීවම අද වැඩසටහන ආරම්භ කරන්නට මම සිතනවා. මොකද අපිට මේ ධර්ම විනිශ්චය කියන්නේ මේ 81 වෙනි පරිච්ඡේදය අද එයත් ඊයේ වැඩසටහනට බෙහෙවින් සමානයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ වීරිය කරහොත් කොයි විදිහටද මේ වීරිය තිබ්බොත් මගඵල ලබන්න පුළුවන්ද මාර්ගඵල ලබන්න විශේෂ කාල තිබෙනවාද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙනවා නම් මාර්ගඵල ලැබිය හැකි ක්‍රම කොහොමද මේ ආදී වශයෙන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ වැඩසටහනේදී අපේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේ නිරන්තරයෙන් මතක් කරපු දෙයක් තමයි මේ අතීත ප්‍රාර්ථනා ඒ පෙරම් පිරීමක් තියෙන්න ඕනේ අපිට මේ එකපාරෙම හිතනු පමණින් මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමට හැකියාවක් නැහැ කියලා. යමෙකුට හිතුනොත් අපේ ස්වාමීන් වහන්ස අපි කොයිතරම් මේ සංසාරේ පෙරුන් පුරන්න ඕනේද මාර්ගඵලයක් ලබන්නට. මොකද දැන් අද ඇත්තටම අපි වැඩසටහන් වලින් අහන දෙයක් තමයි මේ වහවහ වීරය කරන්න මාර්ගඵල ලබන්න කියලා. ඉතින් එහෙම වීරය කරන ගිහි දායකයෝ ගිහි පින්වතුන් සහ සංඝයා වහන්සේලාත් වැඩ ඉන්න අපේ ස්වාමීන් වහන්සේ. එතකොට කෙනෙක් හිතුවොත් කොපමණ පාරමිතාවක් මේ සංසාරයේ පූර්ණේ කළ යුතුයද? මට මේ සසරෙන් එතර වෙන්නට. ඒ පිළිබඳව කොහොමද අපේ ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ? අවසරයි. ඔව් තෙරුවන් සරණයි හැම දිනාටම. ඇත්තටම නිවන් දැකීම සම්බන්ධව මූලික වශයෙන් අපි පැහැදිලි කරගන්න ඕන අපේ නිවන ලැබීමේ ප්‍රාර්ථනාව එහෙම නැත්නම් බෝධිය මොකක්ද කියලා නිශ්චිතව. එහෙමයි. සම්මා සම්බෝධියද, පච්චේක බෝධියද, ශ්‍රාවක බෝධියද. ඊළඟට අපි ශ්‍රාවක බෝධිය නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ අතර අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී විශේෂ ප්‍රාර්ථනාවක්ද එහෙමනම් යම්කිසි සසුනකට සම්බන්ධයි එහෙමයි එහෙම නැත්නම් ඉඩලද සාසනයක ඵල ලබන්නටද අපි වෑයම් කරන්නේ එහෙමයි එහෙම නැත්නම් මේ සසුනේම ඵල ලබන්නටද අපි උත්සාහ කරන්නේ එහෙම නැත්නම් මේ ජීවිතේම ඵල ලබන්නටද උත්සාහ කරන්නේ දැන් මේවා ඉස්සල්ලා පැහැදිලි කරගන්න ඕන දැන් දැන් මෙහෙම කතා කරනකොට කෙනෙක් ඉතින් හිතන්න පුළුවන් ඕක ඉතින් අමුතුවෙන් අහන්න දෙයක් නෑනේ අපි කවුරුත් මේ ජීවිතේ නිවන් දකින්න තමයි මේ උත්සාහ කරන්නේ. එහෙමයි. ඔක් කල් දාන්නේ මොකටද? එහෙමයි. එහෙම හිතෙන්න පුළුවන්. එහෙමයි අපේ සර්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ තමන්ගේ මනසට එන හැඟීම නිවැරදිම හැඟීමද? ඒ මොකද එහෙම කියන්නේ සාංශාරික වශයෙන් අපේ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් විවිධ තැන්වල. එහෙමයි. ඒක වටහා ගන්නට නොහැකිකම නිසා අපි මේ ජීවිතේ යම් යම් ආකාරයෙන් වෙනත් වෙනත් අදහස් වල මතවාද වල එල්බගෙන තියනවා වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ලංකාවේ බෞද්ධයෝ අපි දකිනවා දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාර්ථනා කළා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්නට මේ කුසලයේ හේතු වේවා කියලා ස්වාමින් වහන්සේලාත් ගිහියත් ප්‍රාර්ථනා කළා. එහෙමයි. ඊට පස්සේ මෑත යුගයේ එක්තරා ප්‍රවණතාවයක් එනවා මෛත්‍රී බුදුහාමුදුරුවන් වෙනකම් මේ නිවන කල් දාන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මට නිවන් දකින්නට ශක්තිය ලැබේවා කියලා ඊට පස්සේ අර ප්‍රාර්ථනා කරපු බොහෝ ගිහි පැවිදි අය දැන් ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මට නිවන් දකින්න ශක්තිය ලැබේ. එහෙමයි. ඒ අතර තව සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මට මේ ජීවිතේම මාර්ගඵලයක් ලබන්න ශක්තිය ලැබේවා. එහෙමයි. එතකොට ඒත් අර අර මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන ප්‍රාර්ථනා කර කර හිටපු අය සමහර. එහෙමයි. එතකොට දැන් දැන් ඒගොල්ලන්ගේ નિවරදි ප්‍රාර්ථනාව මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නද? ඒ අයගේ નિවරදි ප්‍රාර්ථනාව ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්නද? ඒ අයගේ નિවරදි ප්‍රාර්ථනාව මේ ජීවිතේ නිවන් දකින්නද? එහෙමයි. දැන් එතනම තියනවා අර්බුදය. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ කලින් කලට සමහර ආත්ම භාවවල සම්මා සම්බුද්ධත්වයේ පතලා තියෙන්න පුළුවන් සමහර ඊළඟ ආත්ම භාවයක මේ ජීවිතේ නිවන් දකින්න කියලා එහෙම කණ්ඩායමක් එක්කලා එකතු වුණොත් Tamanට හිතෙන්න පුළුවන් අර අර මුල් පැතුම බොහෝ ස්ථාවර වෙලා නැතිනම් ඔන්න වෙනත් පැතුමක් එක්කලා පැටලෙන්න යම් ඉඩකඩක් තියෙනවා. එහෙමයි. ඊළඟට යම් සසුනක් නිශ්චිත වශයෙන් ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ වෙනත් ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරලා පස්සේ කාලෙක ආයේ බුදු වෙන්නට ප්‍රාර්ථනාවක් මතු වෙන්නට පුළුවන්. ඔන්න ඔය විදිහට මේ සසර ගමනේ මේ බෝධිත්‍රය සම්මා සම්බෝධි, පච්චේක බෝධි, ශ්‍රාවක බෝධි කියන මේ බෝධි වලින් කවරක්ද අපි ප්‍රාර්ථනා කරන්නේ? ශ්‍රාවක බෝධිය නම් ප්‍රාර්ථනා කරන්නේ එහි ඇති විශේෂතා මොනවාද? මේවා පිළිබඳව විශේෂයෙන් අපි විමසා බලන්නට ඕන නිකන් කලබල වෙච්ච පමණට හැඟුණු පමණට ඒවා ගැන තීරණ ගන්නේ නැතුව අවංකවම Tamanගේ හදවතින් නැවත නැවත විමසා බලන්නට ඕන ඒ අවසන් නිෂ්ඨාව මගේ මනසේ රුචිකත්වයේ තියෙන්නේ කෙබඳු ආකාරයෙන් ලබන්නද එහෙමයි ඉතින් ඒ ලබන විදිහ මත තමන් පාරමිතා පුරන්න ඕන කාලය අඩු වැඩි වෙනවා එහෙමයි මොකද සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් දැන් මහානායක හාමුදුරුවෝ ග්‍රන්ථේ පැහැදිලි කරනවා ඒ බුදුවරුන්ගේ ප්‍රාර්ථනාව ගැන එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ දේශනා කළ දේශනාවක්. එක් දවසක් ආනන්දස්තරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ ස්වාමීනි බුදුවරුන්ගේ ප්‍රාර්ථනාව සිදුවීමට කොතෙක් කල් ගත විය යුතුදයි විචාලෝය. බුද්ධානං ආනන්ද හෙට්ටිම පරිච්ඡේදේන චත් චත්තාරි අසංකේයානි කප්පසත සහස්සංච මජ්ක්‍ධිම පරිච්ඡේදේන අට්ඨ අසංකේයානි කප්පසත සහස්සංච උපරිම පරිච්ඡේදේන 16 අසංකේයානි කප්පසත සහස්සංච ආනන්ද බුදුවරුන්ට යටත් පිරිසෙන් චතුරසංඛ්‍ය කල්පලක්ෂයක්ද මධ්‍යම පරිච්ඡේදයෙන් අෂ්ටාසංඛ්‍ය කල්පලක්ෂයක්ද උපරිම පරිච්ඡේදයෙන් ෂෝඩශාසංඛ්‍ය කල්පලක්ෂයක්ද ගත විය යුතුයයි වදාළසේක දැන් අපි තේරුම් ගන්නට ඕන මේ පාරමිතා කියන්නේ මොනවද? පාරමිතා කියන්නේ නිර්වාණ අවබෝධය සඳහා උපකාර වෙන මානසික සාධක. එහෙමයි. ඒවට පාරමිතා කියලා කියන්නේ පරතරට පමුණුවන්නට උපකාර වෙන නිසා ඒ ගුණාංග වලට පාරමිතා කියලා කියනවා. එහෙමයි. අපි නිතරම සිහි කරන කාරණයක් තමයි දැන් මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ. අපි එහෙම හිතාගෙන හිටියට එහෙමයි. එතකොට දැන් එහෙම සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක් නැත්නම් කවුද බුදු වෙන්නේ? කවුද පසේ බුදු වෙන්නේ? කවුද රහත් වෙන්නේ? එතකොට මේ පසේ බුදු වෙන තැනට සම්මා සම්බුදු වෙන තැනට ශ්‍රාවක වෙන තැනට කවුද මෙහෙවන්නේ? අන්නේ මෙහෙවන සාධක තමයි මේ පාරමිතා කියලා කියන්නේ. එහෙමයි. ඒ මෙහෙවන සාධක තමයි අනිත් පැත්තේ බෝධිපාක්ෂික ධර්ම, ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට මේ පාරමිතා ධර්ම උපරිම ආකාරයෙන් වැඩෙනවා නම් ඒ කියන්නේ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන මට්ටමින් වැඩෙනවා නම් අන්නේ සාධක වලින් මහත් වූ ඵලයක් ගොඩනගන්නට පුළුවන්. ඒකට ආය සත්වයේ පුද්ගලික ආත්මයක් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ සාධක ප්‍රබල විදිහට ගොඩනගෙනකොට ඵලය ප්‍රබල වෙනවා. එහෙමයි. එතකොට ඒ සම්මා සම්බුද්ධත්වයට යන්නට නම් මේ පාරමිතා ධර්ම මෙන්න මේ ආකාරයෙන් පිරිය යුතුයි කියලා තුන් විදිහක් දක්වන්නේ ඒකයි. එතකොට පාරමී උපපාරමී කියන මට්ටමින් නම් ඒවා සම්පූර්ණ කරන්නේ පච්චේක සම්බෝධි. පාරමී කියන මට්ටමින් නම් සම්පූර්ණ කරන්නේ ශ්‍රාවක බෝධිය. එහෙමයි. ඒ ශ්‍රාවක බෝධිය තුලත් ඊට පස්සේ විශේෂතා. ඒ විශේෂතා තීරණය වෙන්නේ කොහොමද? දැන් මෙතන දක්වනවා යටත් පිරිසෙන් මහබෝසත්වරයෙක් සාරාංශක කල්පලක්ෂය. මධ්‍යම ප්‍රමාණයෙන් ගත්තොත් අට අසංඛ්‍ය කල්පලක්. උපරිම ප්‍රමාණයෙන් ගත්තොත් 16 අසංඛ්‍ය කල්ප. එතකොට මේ බුදු වෙන්නට යන අය ඇයිද මේ තුන් විදිහ? ඒ තුන් විදිහ වෙන්නේ උන්වහන්සේලා පාරමිතා ධර්ම තමයි සම්පූර්ණ කරන්නේ. හැබැයි අර ඉන්ද්‍රිය ධර්මවල සද්ධා ඉන්ද්‍රියද මූලික වෙලා තියෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියද මූලික වෙලා තියෙන්නේ වීර්ය ඉන්ද්‍රියද මූලික වෙලා තියෙන්නේ. ඒ මත තමයි උන්වහන්සේලාගේ පාරමිතාව පළදරන්න කොච්චර කාලයක් යනවද කියන එක තීරණය. එහෙම. ඒතර ප්‍රඥාව මූලික වෙලා නම් ඒ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලාගේ ප්‍රඥා මූලිකත්වය හේතු කොටගෙන උන්වහන්සේලා දක්ෂ වෙනවා එකවර බොහෝ ගුණ ධර්ම මතු කරගන්න. එතකොට පාරමිතා පුරණ අවදීදී අර ගුණාංග දියුණු කරනකොට අර කතාවට කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියන්නේ. එහෙමයි. දැන් අපි දක්ෂ ශිෂ්‍යයෙක් ගත්තොත් අපේ ස්වාමින්වහන්සේ විෂයන් කීපයක් එකවර ඉගෙන ගන්න. එකවර අධ්‍යයනය කරන විභාග කීපයකට එකවර මොහොන දෙන්නේ. ඒතර වෙනත් ශිෂ්‍යයෙක් වසර ගණනාවක් ඒ විභාග කීපයට වෙන වෙනම අධ්‍යයනය කරලා පෙනී හිටිද්දී යම් ශිෂ්‍යයෙක් ඉන්න පුළුවන් එකම අවුරුද්ද අර විෂයන් ටික ඔක්කොම කරලා ඉක්මනට ඉක්මනට ළඟ ළඟම අර විභාග ටික ලියලා නිමා කරනවා. එහෙමයි. අන්න ඒ වගේ ප්‍රඥා අධික බෝසත්තරයට පුළුවන්කම තියෙනවා කල්ප ලක්ෂයකුත් අසංඛ්‍ය හතරකුත් අසංඛ්‍ය හතරක් කියන්නේ එතනත් තව එක මහා කල්පයක්. එතකොට මහා කල්ප ලක්ෂයයි අසංඛ්‍ය හතරක් කියන්නේ තවත් එකක්. එතකොට 1 ලක්ෂ එකක්. මේ කියන ගුණාංග සම්පූර්ණ කරද්දී ඒ චිත්ත સંතානය තුල අර කියන ਸਰවඥතා ඥානයෙන් නැමැති මේ සමස්තය අවබෝධ කර ගැනීමේ කෞශල්‍ය අවදි කරන්න උන්වහන්සේ සමර්ථයි. එහෙමයි. එතකොට දැන් කාලය තීරණය වුණේ කොහොමද සහ ඵලය තීරණය වුණේ කොහොමද? ඵලය තීරණය වුණේ පාරමිතාව අනුව කාලය තීරණය වුණේ උන්වහන්සේගේ සද්ධා, විරිය, ප්‍රඥා කියන මේ සාධකන්. එහෙමයි. එතකොට මධ්‍යම පරිච්ඡේදය කියලා කියන්නේ ප්‍රඥාව නෙමෙයි මූලික වෙලා තියෙන සද්ධාව මූලික වෙලා තියෙන. එහෙමයි. ඒතර සද්ධාවෙන් කටයුතු කරන සද්ධාවෙන් කටයුතු කරන කෙනා දෙවනි මට්ටමේ. ඇයිද? උන්වහන්සේ පෙර බුදවරු කරලා තියෙන දේශනා විශ්වාස කරමින් ඒ අනුව කටයුතු තමන් හැම විටම ප්‍රඥාවෙන් තීරණය කරලා කටයුතු කරනවා නොවුනත් එහෙමයි. අර සද්ධා මූලික කරගෙන කටයුතු කරනවා. එතකොට උන්වහන්සේට අටා සංඛ්‍ය කල්පලක්ෂය. ඒ කියන්නේ කල්පලක්ෂයයි අසංඛ්‍ය 8යි. අසංඛ්‍ය 8ක් කියන්නේ මහා කල්ප දෙකක්. එතකොට 1 ලක්ෂ 2ක්. ප්‍රඥාධික බෝසත්තරයා 1 ලක්ෂ 1ක් සද්ධාධික බෝසත්වරයා 102ක්. ඊළඟට වීරාධික බෝසත්වරයා ප්‍රඥාව මෙහෙवलाත් ප්‍රඥාව නැතුව නෙමෙයි ප්‍රඥාව නෙමෙයි මූලික කරගන්න. එහෙමයි. සද්ධාවත් නෙමෙයි මූලික කරන. වීරය කියන්නේ උප්පරිම කැප වෙනවා. හැබැයි කැපකිරීම තිබ්බා වුණාට අර කලමනාකරණය හරියට කරගන්නේ නැතිනම් කාලය ටිකක් වැඩිපුර යනවා. එහෙමයි. එතකොට දැන් සමහර ශිෂ්‍යයෝ ඉන්න පුළුවන් බොහොම වීර්ය අධිකයි. කැප වෙනවා. හැබැයි කලමනාකරණය අඩුයි. එතකොට එකම කාර්යයට දෙතුන් වර වෙහෙසෙන්න සිද්ධ වෙනවා අවුරුද්දක් යන විභාගේ අවුරුදු 4ක් විතර කරනවා. 4ක් විතර කරන්න වෙනවා. ඊළඟට දැන් මේසේ උඩ තියෙන පොත්පත් ටික හරියට කලමනාකරණය කරගෙන නැතිනම් ඉතින් එකම පොත දෙතුන් වර හොයන්න වෙන්න පුළුවන් එහාට මෙහාට පෙරලා පෙරලා. ඉතින් එතකොට කාලය ගත වෙනවා. අන්න ඒ වගේ වීර්ය අධික, ඒ කියන්නේ වීර්ය මූලික කොටගෙන අර පාරමිතා පුරනකොට උන්වහන්සේලාට සොලසා සංඛ්‍ය කල්පලක්ෂය, කල්පලක්ෂයකුත් අසංඛ්‍ය සොලසක්. අසංඛ්‍ය සොලසක් කියන්නේ මහා කල්ප හතරක්. එතකොට ප්‍රඥාධික බෝසත්තරයාට 1 ලක්ෂ 1යි, සද්ධාධික බෝසත්තරයාට 1 ලක්ෂ 2යි, වීර්‍යාධික බෝසත්තරයාට 1 ලක්ෂ 4යි. 1 ලක්ෂයකුත් කල්ප හතරක්. එහෙමයි. එතකොට ඔය ප්‍රමාණය තමයි සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පිරිය යුතු කාලය හැටියට දක්වලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට තමන්ගේ ප්‍රාර්ථනා පච්චේක බුද්ධත්වයේ පිළිබඳ පැතුමක් නම් පසේ බුදුරයන්ගේ ප්‍රාර්ථනා සිදුවීමේ කාලය විචාල කල්හි පච්චේක බුද්ධානං ද්වේ අසංකේයානි කප්ප සත සහස්සංච ඊ පසේ බුදුරුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට ද්වාසංඛ්‍ය කල්පලක්ෂයක් ගතවන බව වදාළසේක. එතකොට පසේ බුද්ධත්වයටපත් වෙන්න ද්වාසංඛ්‍ය කල්පලක්ෂයක්. එතකොට අසංඛ්‍ය දෙකකුයි කල්පලක්ෂයක. එතකොට අසංඛ්‍ය හතරක් වුණොත් තමයි මහා කල්පයක් වෙන්නේ. අසංඛ්‍ය දෙකක් කියන්නේ එතකොට මහා කල්ප භාගයක්. එහෙමයි. එතකොට එක් ලක්ෂයකුත් මහා කල්ප භාගයක් උන්වහන්සේලා පාරමිතා පුරන්නට ඕන මේ පච්චේක බුද්ධත්වයේ සඳහා. එහෙමයි. ඊළඟට බුද්ධ ශ්‍රාවකයන්ගේ කාලය ගැන විචාල කල්හි දෙන්නං අග්ග ශාවකානං ඒකං අසංකේයං කප්පසත සහස්සංච අසීති මහා ශාවකානං කප්පසත සහස්සං තථා බුද්දස්ස මාතා පිතුන්නං උපට්ඨාකස්ස පුත්තස්සාති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඒකාසංඛ්‍ය කල්පලක්ෂයකුත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට කල්පලක්ෂයකුත් බුදුන් වහන්සේගේ මාපියන්ට හා උපස්ථායකයාටත් පුත්‍රයාටත් එපමණම කාලයක් වමනා බව වදාළසේ. එහෙමයි. ඊළඟට දක්වන අනෙක් ශ්‍රාවකයන්ගේ මගඵල ලැබීම පිළිබඳ කාල නියමයක් නොදාළසේක. අන් සූත්‍රයක හෝ අටුවාවකද සාමාන්‍ය රහතුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට කාල නියමයක් දක්වා නැත. ඒ නිසා සාමාන්‍ය අයට මගපල් ලැබීමට පෙරම් පිරීමේ කාල නියමයක් නැති බව කිය යුතුයි. එතකොට සාමාන්‍ය ශ්‍රාවකයෙකුට මෙච්චර කාලයක් කියලා කාලයක් දක්වලා නැහැ. එතන කාලය දක්වලා තියෙන්නේ අග්‍ර ශ්‍රාවකීන්ට ඒකාසංඛ්‍ය කල්පලක්ෂය. කියන්නේ කල්පලක්ෂයයි අසංඛ මහා කල්පයකින් හතරෙන් එකකුයි. කාලක් කියලා. කාලක්. ඔව්. ඊළඟට 80 මහා ශ්‍රාවකීන්ට 80 මහා ශ්‍රාවකයෝ කියලා කියන්නේ උන්වහන්සේලාත් ප්‍රඥාව අධිකයි. ප්‍රඥාව අධික නිසා තමයි මහා ශ්‍රාවක කියන්නේ. එතකොට උන්වහන්සේලාත් කප්ප සත සහසඳ උන්වහන්සේලාට කල්ප ලක්ෂයක්. එහෙමයි. තථා බුද්දස්ස මාතා පිතුන්නම් උපට්ඨාකස්ස පුත්තස්සාති. එතකොට එපමණම එපමණම කියන්නේ කල්ප ලක්ෂයක්. එහෙමයි. කල්ප ලක්ෂයක් වෙනවා කාටද? බුද්දස්ස මාතා පිතුන්නම් බුදුවරයෙකුගේ මව්පියන් වෙන්න ප්‍රාර්ථනා කරන අයට ඊළඟට උපස්ථායකයාට පුත්‍රයාට එහෙමයි. එයාටත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න වෙනවා. එතකොට ওই විදිහට විශේෂ කරලා දක්වලා තියෙන ශ්‍රාවකයෝ ටික දෙනෙක් ඉන්නවා. එහෙමයි. හැබැයි අනිත් අයට එහෙම කාල නිර්ණයක් නියමයක් දක්වලා නැහැ. එතකොට මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා අතීතයේදී සමහරුන් එක ගාතාවක් එක ධර්ම දේශනාවක් ඇසූ පමණින්ම ඊතා පහසුවෙන් මාර්ගඵල ලැබූ බවත් සමහරුන් බොහෝ කල වීර කොට ඊතා දුකසේ මගඵල ලැබූ බවත් සමහරු බොහෝ කල වෙහෙසීද නොලැබූ බවත් දහම් පොත්වල එන පැරණි කතාවලින් පෙනේ. ඒවා අනුව මගඵල ලැබීමට අතීත පාරමිතාවක් තිබිය යුතු බව පිළිගත යුතුය. එතකොට සමහරු එක ගාතාවක් අහලා මාර්ගඵල ලැබලා තියෙනවා සමහරු වීර්ය කරලා සමහරු බොහෝ කල් වීර්ය කරලා ප්‍රතිඵල ලැබිලා නැහැ එතකොට වීර්ය කිරීමෙන් ප්‍රතිඵල ලැබෙනවා කියනවා නම් සියලු දෙනාට ප්‍රතිඵල ලැබිය යුතුයි. වීර්ය කරලත් ප්‍රතිඵල නොලැබුණා නම් එහෙනම් අපිට ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ ඒකට තවත් සාධකයක් අවශ්‍යයි. එහෙමයි. එතකොට ඒක තමයි සාංශාරික වශයෙන් පුහුණු කරගෙන යන පාරමිතාව. බලවත් අතීත පාරමිතාව ඇතියවුන් පහසුවෙන් මගඵල ලැබූ බවත් තරමකට පාරමිතාව මෝරා තිබූ අය අමාරුවෙන් මගඵල ලැබූ බවත් අතීත පාරමිතාවක් නොතිබූ අය උත්සාහ කොටත් මඟඵල නොලබූ බවත් කිව යුතුය. පංචමේ ආනන්ද ආනිසංසා පුබ්බ යෝගාවචරේ දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාධේති නොචේ දිත්තේ දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාධේති යනාදී పూర్ව යෝගාවචර සූත්‍රය අනුව සලකා බැලුවාමද මගඵල ලැබීමට పూర్ව පාරමිතාවක් වුවමනා බව පිළිගත යුතුය. එතකොට පුබ්බ යෝගාවචර සූත්‍රයේ තියෙන කාරණා සහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අවශේෂ කාරණාත් සියල්ල බැලුවහම ඒ වගේම එක් එක් මාර්ගඵලලාභීන්ගේ අතීත කතා ප්‍රවෘත්ති අරගෙන බැලුවාන් පස්සේ සියල්ලක් එක්කලා මහානායක හඳුරු පැහැදිලි කරන්නේ పూర్ව ආත්ම භාවවල පුහුණු කරන ලද පාරමිතාවක් තිබීම මාර්ගඵල ලබන්න ප්‍රධාන සාධකයක් වෙනවයි කියන එක ශ්‍රාවකයෙකුට. එහෙමයි. එතකොට දැන් ඔය සමහර අය තර්ක කරන්නේ එහෙම පාරමිතාවක් අවශ්‍ය නැහැ කියලා සමහරු ගාථා පද කීපයක් අහපු පමණින්ම මාර්ගඵල ලබලා තියෙනවා. ඉතින් කෝ ඒගොල්ලෝ පාරමිතා පුරලා නැහනේ වගේ අදහසකට එනවා. ඉතින් එහෙම බැලුවොත් එහෙම ඉතින් බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච ආත්ම භාවයේ දිහා විතරක් බැලුවොත් එහෙම කො මොකක් වන්නේ නැහැනේ බෝධි ළඟට ගියා ගිහිල්ලා වාඩි වුණා කුසතන ටික එලලා වාඩි වුණා රැලි වෙනකොට බුද්ධත්වයටපත් වුණානේ කියලත් ඉතින් ඕනනම් කියන්න පුළුවන් එහෙමයි එතකොට නමුත් ඒ අතීත ආත්ම භාවවල පුරුදු පුහුණු කළ සාධකත් එක්ක තමයි එතරට අවශ්‍ය ශක්තිය ගොඩනගන්නේ මොකද මනසයි මෙතන මූලික වෙන්නේ ඉතින් මනසේ ඒ අදාළ ප්‍රඥාව ගොඩනගන්නට ඒ පුහුණුව හුරුව අත්‍යවශ්‍ය සාධකයි. ඉතින් ඇත්තටම මේක මේ කල්ගත වීම කියන එක පාරමිතාවල ප්‍රශ්නයක් නෙවෙයි. එහෙමයි. පාරමිතාවන් පුහුණු කිරීමේ කාලය කියන එක තීරණය වෙන්නේ ඒ අදාළ සාධකයේ ගොඩනගන්නට කරන්න ඕන කැපකිරීමත් එක්කලා. එහෙමයි. දැන් අපි හිතමුකෝ යම් කිසි දෙයක් අපට අවශ්‍ය දැන් අඹගෙඩියක් ඉදිලා කන්න ඕන නම් ඈ එතකොට අවගෙඩිය මලෙන් ආපු ගමන්වත් ඕන්නම් අර පොඩි ගැට කඩලා ඕන්නම් කන්න පුළුවන්. ඉතින් පුංචි කාලේ අපි ඉස්කෝලේ යන කාලේ මේ අඹ ගැට එහෙම කන්න. එහෙමයි. එතකොට ඕන්නම් පැහිලා කන්නත් පුළුවන්, ඉදිලා කන්නත් පුළුවන්. එතකොට ඉදෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. එතකොට අපිට ඉදිලා නම් අඹ ගෙඩිය කන්න ඕන. ඉතින් ඒ කාලේ ගත කරන්න සිද්ධ වෙනවා. <laughs> ඒක මලෙන් එළියට ආපු ගමන් ඉදෙන්න ඕන කියලා අපි හිතුවට ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ අදාළ සාධකය සම්පූර්ණ වෙන්න නම් කාලයක් ගත වෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේ යම්කිසි කෙනෙකුට කෙලස් නසන්න ඕන නම් ඒ කෙලස් නසන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව සහ ඊට අදාළ සාධක ටික. ඉතින් ඒ සාධක ටික නැතුව ගිහිල්ලා මම කෙලස් නසන්නයි යන්නේ මට ඒක කෙලස් නසන්න ඕන කියලා අපේ රුචිකත්වයේ තිබ්බ පමණින් දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අද කාලේ හුඟා දෙනා මේ පටලව ගන්න දේ තමයි මේ ධනාත්මක චින්තනය. ඒ කියන්නේ ධනාත්මක චින්තනය. චින්තනය ධනාත්මක නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් චින්තනය පමණක් ධනාත්මක කරගෙන අනෙකුත් සාධක නැතුව ගිහිල්ලා අන්තිමට අසාර්ථක වෙලා අද මානසික රෝහල් වල ප්‍රතිකාර ලබන බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ධනාත්මක චින්තනය වැදගත් වෙනවා. ඒ චින්තනයෙන් ඇති කරන ධනාත්මක ආකල්පේ පළදරන්න අවශේෂ සාධක ටිකක් අවශ්‍යයි. දැනට තමන්ගේ කකුල කැඩිලා නම් තියෙන්නේ ඒ පුද්ගලයා ධනාත්මකව හිතන්න පුළුවන් මටත් අනිත් අය වගේ දුවන්න පුළුවන් මටත් පනින්න පුළුවන් කියලා එහෙම දුවන්න පනින්න ගියොත් ඉතින් කකුල නැති කරගන්න තමයි වෙන්නේ. එහෙමයි. එනිසා ඔහුට සිද්ධ වෙනවා මගේ කකුල කැඩිලා කියන බව පිළිගන්න. ඒක ඍණාත්මක චින්තනයක් නෙමෙයි ඒක යථාර්ථවාදී චින්තනයක්. ඒක ඍණාත්මක වෙන්නේ අනේ මගේ කකුල කැඩලා මට ජීවිතේටම ඇවිද ගන්න බැරි වෙයි මට දුවා ගන්න බැරි වෙයි කියලා එහෙම මානසිකව කඩා වැටුනොත් තමයි අන්න ඍණාත්මක චින්තනය. එතකොට මගේ කකුල කැඩුනා වුණත් කමන්නේ මටත් දුවන්න පුළුවන් කියලා හිතන්න ගත්තොත් එහෙම මේ චින්තනේ ධනාත්මක වුණාට ඒක යථාර්ථවාදී නෑ. නිසා බුදුදහමේ කියන්නේ ධනාත්මක චින්තනයක්වත් ඍණාත්මක චින්තනයක්වත් නෙමේ යථාර්ථවාදී චින්තනය. ඒ කියන්නේ මගේ කකුල කැඩිලා තියෙන්නේ. හැබැයි මේක එකතන තියාගෙන අවශ්‍ය විදිහට ප්‍රතිකාර කළොත් සුව කළ ගන්න පුළුවන්. සුව කරගත්තන් පස්සේ මට අනිත් අයට වගේම දුවන්න පුළුවන්. ඉතින් ඒ සුව කරගන්න ගත වෙන කාලය තීරණය වෙන්නේ මම ඒක නිසල්මන්ව තියා ගැනීම සහ ඒකට ප්‍රතිකාර කරන්න කරන කැපකිරීමත් එක්කලා. එතකොට මේ මොන කැපකිරීම කළා වුණත් මේකේ අස්තිය බද්ධ වෙලා සවි වෙන්නට කොච්චර කැපකිරීම කළත් ඒකටත් ගත වෙන කාලයක් තියෙනවා. ඒක මගේ උත්සාහයෙන් විතරක් මට වෙනස් කරන්න බෑ. ඒ නිසා උත්සාහයත් ප්‍රතිකාරයත් ඒකට ස්වභාව ධර්මයේ මත ගත වෙන කාලයක් දීලා බලන් ඉන්නට වෙනවා. ඒ ටික සම්පූර්ණ වෙනකොට අදාළ ඵලය ගොඩනගන්නට පුළුවන්. එහෙම. ඉතින් එතකොට ඒ යථාර්ථයේ තේරුම් ගැනීම අමුතු ඍණාත්මක බවක් කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒතනත්තාට දහම් න්‍යාය පිළිබඳව තියෙන අනවබෝධය නිසා ඇතිවර කරගන්නා ප්‍රශ්නයක් එතන තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි අද සමාජය තුළ අපි හිතුවොත් අපි උත්සාහ කළොත් මේ ජීවිතේ මාර්ගඵල ලබන්න පුළුවන්. ඒකට අය කල්ගත වෙවි ඉන්න ඕනේ. ඒකට පාරමිතා අවශ්‍ය නැහැ කියලා යමෙක් කියනවා නම් එතන තියෙන්නේ දහම් න්‍යාය පිළිබඳව නොඇතීමේ ප්‍රශ්න. එනිසා හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපිට මේ ජීවිතේ නිවන් දකින්න කාටවත් බෑ කියන එක නෙමෙයි. අපි පහුගිය දේශනාවලත් සාකච්ඡා කළා. මේ මාර්ගඵල ලබන්න අසවල් කාලය කියලා නියමයක් නැහැ. අදාළ සාධක, ඒ කියන්නේ ඒ සඳහා තියෙන බාධක ධර්ම දුරු කරගෙන, පාරමිතාව සම්පාදනය කරගෙන නිවැරදි මඟ හඳුනාගෙන වීරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනවනම් ඒ තනත්තාට මාර්ගඵල ලබන්නට බාධකයක් නැහැ. එහෙමයි. ඊළඟට නායක හඳුරෝ පැහැදිලි කරනවා වර්තමාන භවයේදී මඟඵල ලැබෙන බව වදාරා තිබෙන්නේ పూర్ව යෝගාවචරයාටය. පෙර જાතිවලදී කළ යෝග කර්මය ඒ ඒ අයගේ පාරමිතාව. ප්‍රකෘති ශා วก යන්ගේ මඟඵල ලැබීමේ කාලය පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත්තේ. එතකොට මේ වර්තමානයේ සමහර ආචාර්යයන් වහන්සේලාගේ විවිධ මත තියෙනවා මේ ශ්‍රාවකයන්ට මාර්ගඵල ලබන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන. එහෙමයි. ඉතින් ඒකෙදි විසුද්ධි මාර්ගයේ పూర్ව නිවාසානුස්මෘති කතාවේ එන ප්‍රකාශනයක් මතු කරලා මහානායක හඳුරෝ සිහිපත් කරනවා. ඒ කියන්නේ මේ විසුද්ධි මාර්ගයේ මේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පිළිබඳ දක්වනකොට දක්වලා තියෙනවා පකති ශාවකා කප්ප සතම්පි කප්ප සහස්සම්පි අනුස්සනಂತಿ අසීති මහා ශාවකා සතසහස්ස කප්පේ අනුස්සනಂತಿ ද්වේ අග්ගස්සාවකා ඒකං අසංකේයං සතසහස්සංච පච්චේක බුද්ධා ද්වේ අසංකේයානි සතසහස්සංච එත්තකෝහි තේසං අබිනීහාරෝ එතකොට මේ ප්‍රකාශනය දක්වලා මේ විසුද්ධි මාර්ගයේ పూర్වේ නිවාසානෝස්මෘති කතාවේ එන වැකියකි ප්‍රකෘති ශාවකයෝ කල්ප 100ක්ද කල්ප 1000ක්ද අතීත ಜಾති සිහි කරති. අසූ මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් සිහි කරති. අග්‍ර ශ්‍රාවකයෝ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිහි කරති. පසේ බුදුරයෝ අසංඛ්‍ය දෙකක් හා කල්ප ලක්ෂයක් සිහි කරති. ඔවුන්ගේ අබිනීහාරය ඒ කියන්නේ ප්‍රාර්ථනා කරමින් ආ කාලයේ එපමණයි යනු එහි තේරුමයි. මේ පාඩය අනුව ඇතම් ආචාර්යවරයෝ කල්ප 100 හා 1000 සාමාන්‍ය ශ්‍රාවකයන්ගේ පාරමිතා කාලය ලෙස පවසති. ඇතම් ආචාර්යවරු විමාන වස්තු ප්‍රකරණෙහි දැක්වුණු මන්නුක දිව්‍ය පුත්‍රයාගේ කතාව අනුව ಜಾති දෙක තුනක පාරමිතා උවද මගඵල ලැබීමට ප්‍රමාණවත් බව කියති. තවත් සමහරු කල්ප ලක්ෂයක්ම පෙරම් පිරිය යුතු බව කියති. එසේ කියන්නේ කුමක් සාධක කොටගෙන දෙන බව අපි නොදනිමු. එතකොට කල්ප 100ය සහ කල්ප ලක්ෂය. එහෙමයි. ඔය අතර කාලය තමයි ශ්‍රාවකයන්ට එතකොට මේ කියන ප්‍රකාශන අනුව දක්වලා තියෙන්නේ සමහර කෙනෙක් අර මණ්ඩුක දිවිපුත්‍රයාගේ කතාව එහෙම මතු කරලා ආත්ම කීපයකොත් කෙනෙකුට ප්‍රමාණවත් කියන ආකාරයෙන් මත ප්‍රකාශ කරනවා. ඉතින් අපේහිදී තේරුම් ගන්නට ඕන එක් කාරණයක් තමයි දැන් බුදු වෙන්නට පාරමිතා පුරන බෝසත්වරුන්ගේ කාල නියමය උස් පහත් වෙන්නේ මොනවා මතද? සද්ධාව, වීරය, ප්‍රඥාව මත. එහෙමයි. ඒත් ශ්‍රාවකින්ටත් ওই කාරණාම බලපාන්නට පුළුවන්. ශ්‍රාවකයාට ශ්‍රාවකයාගේ කාලය කල්ප 100ක්ද කල්ප 1000ක්ද කියන එක තීරණය වෙන්න ඒ ශ්‍රාවකයෝ ප්‍රඥාවට මුල් තැන දීලා ප්‍රඥාව පෙරදරි කොටගෙන පාරමිතා පුරනවා නම් ශ්‍රාවකයාගේ කාලය වඩා කෙටි වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට ශ්‍රාවකයාගේ පාරමිතා පුරන්නේ සද්ධාව පෙරදරි කරගෙන ඊට වඩා ටිකක් දික් වෙන්නට පුළුවන් වීර්ය පෙරදිරි කරගන්න ඊටත් වඩා තව ටිකක් දික් වෙන්නට පුළුවන් එහෙමයි ඉතින් කොහොම වුණත් ඒ සසරේ පුරුදු පුහුණු කරන ලද පාරමිනා පාරමිතා ගුණධර්ම අත්‍යවශ්‍යයි ඒක කොතෙක් කාලයක්ද කියන කාල නිර්ණය පිළිබඳ යම් යම් මතවාද තියෙන්නට පුළුවන් ඉතින් ඒවා මතවාද කෙසේ වෙතත් අපි දැන් මේ වෙනකොට සසරේ කොච්චර කාලයක් ඒ පාරමිතා පුරලා තියනවද කියලා අපිට බලා ගන්න ක්‍රමයක් නැහැ. එහෙමයි. ඒ නිසා ඒක කල්ප 100ක්ද කල්ප ලක්ෂයක්ද මේ වෙනකොට අපි 100ම සම්පූර්ණ කරලාද ඒ ලක්ෂෙම සම්පූර්ණ කරලාද කියන්න අපි දන්නේ නැහැනේ. ඒ නිසා හැම පැත්තටම යෝග්‍ය ක්‍රමය තමයි මේ ජීවිතය තුළ අපි උත්සාහ කරන්නට ඕන. හැබැයි ඒ උත්සාහය කළ යුත්තේ Tamanගේ නිවන් අවබෝධය පිළිබඳ නිශ්චිත ප්‍රාර්ථනාව හරියට දැනගෙන. එහෙමයි. ඒ ප්‍රාර්ථනාව සම්මා සම්බුද්ධත්වයේ නම් ඉතින් එතෙක් අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවා. පච්චේක බුද්ධත්වේ නම් ඒක අබුද්ධෝත්පාද කාලයකයි ඒක මතුවෙන්නේ බුද්ධෝත්පාද කාලයක ඒක පළ දරන්නේ නැහැ. ඒ මොකද ස්වඥාණයෙන් අවබෝධ කළගත යුතු නිසා. එහෙම. ශ්‍රාවක භාවයේ නම් ඒ ශ්‍රාවක භාවයේ තුල මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක ආදී ප්‍රාර්ථනාවක් නම් නිශ්චිත බුද්ධ ශාසනයක. එතකොට නිශ්චිත සසුනක් ප්‍රාර්ථනාවක් නැතුව ඉඩලද සසුනක නිවන් ලැබෙන්නට ප්‍රාර්ථනා කරගෙන යන අයට ඕනම ශාසනයක ඉඩකඩ තියෙනවා මේ වෙනකොට පාරමිතා සම්පූර්ණ වෙලා නම් අන්තරාය කර ධර්ම නැතිනම් මග නිවැරදිව හඳුනාගෙන තියෙනවා නම් වීර්ය කරනවා නම් මේ ජීවිතේ වුණත් නිවන් දකින්නට බාධකයක් නැහැ. එහෙම අපේ ස්වාමීන් අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියේ සමග සම්බන්ධ වෙලා ඉක්මනින් නැවතත් දහම් සාකච්ඡාවට එකතු වෙමු. අපි නැවතත් සුපුරුදු වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ පැහැදිලි කරමින් සිටියේ මේ අතීත පාරමිතා කොයි විදිහටද අපිට නිවන් අවබෝධය පිණිස වැදගත් වෙන්නේ කියලා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් මේ සමාජයේ තියෙන කතාවකුත් සමගාමීව මම මේ අදාළ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගෙන්. දැන් අපි දන්න බොහොම අඳුරන හිතවත් මහත්මයෙක් යම් ශාසනයක අගතනතුරක් ප්‍රාර්ථනා කරනවා. දැන් සමාජයේ අනිත් උපාසක මහත්වරු අතර කතාවක් එනවා අපේ ස්වාමීනස මේ මේ මිනිස්සයා කරන්නේ මහා මෝඩ වැඩක්. මේ ගෞතම බුද්ධ ශාසනයකුත් තියෙද්දි මේ තවත් කල්ප ගාණක් යන කොච්චර කාලයක්ද දන්නෙත් නෑ මේ දුකක් විඳින්න යනවා කියලා. අර පුද්ගලයාගේ ඒ ප්‍රාර්ථනාව ඊටමත් ගර්හාවට ලක් කරනවා සහ ඒ ඔහුව මේ උනන්දුමත් කිරීමෙන් වළක්වනවා අපේ ස්වාමීන් වහන්සේ. අර අනිත් අය කියන්නේ මේ ඉක්මනින්ම මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාවන්ත ස්වභාවය කියන එක. මේ වගේ ගැටලුකාරී අවස්ථාවක කොහොමද වහන්සේ ඒක විග්‍රහ කරන්නේ අපේ ස්වාමීන් ඉතින් ඔය විදිහට ගත්තොත් අපිට සරියුත් හාමුදුරුව මහා ප්‍රඥයි කියන්න බැරි වෙනවා. එහෙමයි. <laughs> ඒක දැන් සරියුත් හාමුදුරුව ගෞතම බුද්ධ ශාසනයේ අගතනතුරු ප්‍රාර්ථනා කරගෙන එනකොට උන්වහන්සේ ඉතින් අපි දන්න සාමාන්‍ය ඉතිහාසය ගත්තොත් කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරු තුන් නමවත් අඩුතරමින් පහු කරගෙන එන්න ඇතිනේ. ඊට එහා බුදුරු පැත්තකින් තියමුකෝ. මේ මේ එකම කල්පය තුල ගෞතම බුදුහාමුදුරුව හමු වෙන්නට එන්න අවම වශයෙන් බුදුවරු තුන් දෙනෙක්වත් පහු කරගෙන ඇවිත් තියෙනවා. එතකොට ඒ හමු වෙච්ච බුදුවරු පහු කරගෙන ඉදිරි බුදුවරයෙකුගේ සසුනේ අගතනතුරක් ප්‍රාර්ථනා කිරීම ප්‍රඥා හීන කටයුත්තක් නම් සරියුත් හාමුදුරුව ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග්‍ර අග්‍රස්ථානයටපත් වුණා කියලා එතකොට පිළිගන්න බැරි වෙනවා එවනම්. ඇයි? එවනම් උන්වහන්සේ ඊට කලින්ම හම්බ වෙච්ච බුදු කෙනෙක්ගේ ශාසනය තමයි නිවන් දකින්න තිබුණ ප්‍රඥාවෙන් අධික නම් කියලා තර්කයක් ගොඩනගන්න වෙනවා. ඉතින් අන්න එහෙම පදනමක් නැති පදනම් විරහිත කතා. ඒ මොකද දැන් ওই ගොඩාක් දෙනෙකුට අපි මීට පෙර දවසකත් මම හිතන්නේ සිහිපත් කළා කල්යාණ මිත්‍රයෝ කියලා හඳුන්වනකොට ඒ කල්යාණ මිත්‍රයා කියන්නේ නිවන් මඟ ගැන කියා දෙන කෙනෙක් වෙච්ච පමණින්ම ඒ තනත්තා කල්යාණ මිත්‍රයෙක් කියලා හඳුනා ගන්න පහසු නෑ. එහෙමයි. ඒ මොකද නිවන් මඟ කියා දෙන්න පුළුවන්. හැබැයි ඒ කියා දෙන අතරතුරේ තමන්ගේ මතය ගන්වන්න හදනවා. අනිත් කෙනා අනිවාර්යෙන් තමන් කියන විදිහට නිවන් දකින්න ඕනේ. එහෙමයි. තමන් මේ ගෞතම බුද්ධ ශාසන නිවන් දකිනවා නම් අනිත් කෙනත් මේ ශාසනයෙම නිවන් දකින්න ඕන කියලා එහෙම නිකම් මතවාද ගන්වන්නට උත්සාහ කරනවා නම් නිවන් මඟ කියා දීපු පමණින් හේතනත්තා කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්න බෑ මොකද ඒ කල්යාණ මිත්‍රයෙකුට අවශ්‍ය ඥාන සම්පන්න බව එතන නැති නිසා. එහෙමයි පිසාව. අර දන්නා මොනවා හරි ටිකක් කියා දෙන්න පුළුවන්. ඒ කියා දෙන දේ නිවන් මඟ සම්බන්ධව වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ ඒ තනත්තා නිවන් මඟ කියා දෙන නිසා පාප මිත්‍රයෙක් කියලා කියන්න බෑ. එහෙමයි. හැබැයි ඒ කල්යාණ මිත්‍රයා වුණත් ඒ කියා දෙන කාරණය තුල අපි තීරණය කරන්න ඕන ඔහු යන නිෂ්ඨාවටද මම යන්නේ මගේ නිෂ්ඨාව කුමක් එහෙමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තමන්ට අනන්‍ය වෙච්ච තමන්ට අනන්‍ය කාරණා මේකෙදි අපට තීරණය කරන්න බෑ මම බුදු වෙනවා නම් අනිත් කෙනත් බුදු වෙන්න ඕන මම පස්සේ බුදු වෙනවා නම් අනිත් කෙනත් පස්සේ බුදු වෙන්න ඕන මම අග්‍ර ශ්‍රාවක වෙනවා අනිත් කෙනත් අග්‍ර ශ්‍රාවක වෙනවා මම මේ ජීවිතේ රහත් වෙනවා අනිත් කෙනත් මේ ජීවිතේ රහත් වෙනවා එහෙම නියමයක් නැහැ ඒ ඒවා තම තමන්ගේ ප්‍රාර්ථනා එහෙමයි ඉතින් ඒ තමන්ගේ ප්‍රාර්ථනාවට අනුකූලව සසර අතරමං නොවි නිවැරදිව යණ්ඩයි මඟ පෙන්විය යුත්තේ එතනයි කල්යාණ මිත්‍රත්වය එහෙමයි හැබැයි යම් කිසි කෙනෙක් නිකන් එහෙම පටලවගෙන ඉන්නවා නම් අපි එයට යම්කිසි උපදේශයක් දෙන එක හොඳයි. නිවැරදි ප්‍රාර්ථනා සිහි කරගන්න. දැන් උදාහරණයක් හැටියට අපි මේ මේ සාකච්ඡාවලදී නැවත නැවත එකයි කියන්නේ තමන්ගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා හරියට පැහැදිලි කරගන්න. එහෙමයි. සමහරු නිකන් අර දැක්ක දුටු පමණට එක එක ප්‍රාර්ථනා කරනවා. සමහර වෙලාවට තෘෂ්ණා මූලිකව සමහර ප්‍රාර්ථනාවල එල්බගෙන සිටිනවා. ඒ නිසා අපි හැමතිස්සෙම තමන් ඉන්න ප්‍රාර්ථනාව නිවැරදි ප්‍රාර්ථනාවද එහෙම නැත්නම් මේ తాවකාලිකව ඇතිවෙච්ච ආකල්පයක් සමාජ පෙළඹවීමක් එක්ක මෙතනට යොමු වෙලා ආස්වාදයක් අත ආස්වාදයක් එහෙම නැත්නම් නිකන් අර තමන්ගේ ප්‍රතිරූපය ගැන හිතලා ඊළඟට මගේ යාළුවා ඒ ප්‍රාර්ථනා කරනවා නම් මාත් ඒක ප්‍රාර්ථනා කරන්න ඕන අන්න එහෙම පටලැවිලා ඉන්නවා නම් අපි එයාට උපදෙස් දෙන්න ඕන නැවත නැවතේ ප්‍රාර්ථනාව සිහි කරගන්න උත්සාහ කරන නිවැරදි ප්‍රාර්ථනාව. ඉතින් නිවැරදි ප්‍රාර්ථනාව තමන්ගේ මනස තුලින් මතු කරගන්න පහසු නැතිනම් අපිට පුළුවන් පින් අනුමෝදන් කරන දෙවි දේවතාවුන්ට පවා ආරාධනාවක් කරන්න. මොකද අපේ ආත්ම දහස් ගණනක් ඒ අපි ඇසුරු නිසුරු කරන කල්යාණ මිත්‍ර දෙවිවරුන්ගේ එකාත්ම භාවයක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙවි දේවතාවෝ අපි ආත්ම දහස් ගණනක් කරපු ප්‍රධාන ප්‍රාර්ථනා මොකක්ද කියන එක ඒ අයට ඇහිලා තියෙනවා දැනিলা තියෙනවා. එතකොට ඒ බඳු අයට පුළුවන් කල්යාණ මිත්‍රත්වයෙන් අපිට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න සැබෑ ප්‍රාර්ථනා මතු කරගන්න. ඉතින් ඒක සිහිනෙන් හෝ පියවි ස්වභාවයෙන් හෝ අපේ හිතටම දැනෙන්න සලස්සන්න හෝ භාවනා කරන මොහොතක හිතට මතුවෙන්නට හෝ මේ මොන ක්‍රමයකින් හරි ඒගොල්ලන්ට ඒවා දනවන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහෙම අපි. ඉතින් ඒ නිසා අපිට දැන් එහෙම කළ යුත්තේ එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ Tamanට ප්‍රාර්ථනාව ගැන යම්කිසි දෝලනයක් තියෙනවා. ඒ කියන්නේ නිශ්චිතවම Tamanට පැහැදිලි වෙනවා නම් මගේ ප්‍රාර්ථනාව මේකයි කියලා ආය කාටවත් ආරාධනා කර කර ඉන්න දෙයක් නෑ. ඒ ප්‍රාර්ථනාවත් එක්ක කටයුතු කරගෙන යන එකයි තියෙන්නේ. එහෙමයි. ඉතින් Tamanට අර යම්කිසි දෝලනයක් ඇති වෙනවා නම් එතෙන්දි Taman විමසලා බලන්න ඕන ඒ දෙපැත්තකට මනස යන්නේ මොකක් නිසාද? ඉතින් එහෙමනම් Tamanගේ නිශ්චිත පැතුම මොකක්ද කියන එක. එහෙම හරියට පැහැදිලි කරගත්තට පස්සේ මගේ පැතුම මේකයි කියලා මට නිශ්චිත නම් එතනින් එහාට අනිත් කෙනෙක් කියන දෙයට මම ඒතනත්තා කියන විදිහට නිවන් දකින්න යන්න ඕන නෑ මගේ ප්‍රාර්ථනාවට අනුව කටයුතු කරන එකයි කරන්න තියෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් කියනවා නම් ඒක මෝඩකමක් කියලා ඒක ඉතින් ඒතනත්තාගේ ප්‍රකාශනයක්. එහෙම අනිත් කෙනෙක් මෝඩයය කිව්ව පමණට අපි අපේ ප්‍රාර්ථනාව අතහරිනවා නම් ඒ කියන්නේ මගේ ප්‍රාර්ථනාව ස්ථාවර නෑ කියන්නේ. එහෙමයි. දැන් බුදු කෙනෙකුට බෝසත්තරයෙකුට කොච්චර අනිත් අය නිග්‍රහ කරනවද මේ අඥානකම මෝඩකම එහෙම කියලා කොච්චර බනිනවද? එහෙමයි. ඉතින් එහෙම බනිනකොට උන්වහන්සේ උන්වහන්සේගේ පැතුම අතහරිනවා නම් ඒ බෝසත්තරයට කවදාවත් බුදු වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ශ්‍රාවකෙක් හැටියට යම් නිශ්චිත ස්ථාවර පැතුමක් ඇතුව යනවා නම් ඒ අනුන්ගේ ප්‍රශංසාව, අනුන්ගේ කීර්තිය, අනුන්ගේ ගුණ ගායනාව මත නෙමෙයි අපේ ප්‍රාර්ථනා සඵල වෙන්නේ. ඒක සඵල වෙන්නේ ඒක තමන් විසින් උපයා ගන්නට ඕන. ගොඩනගා ගන්න ඕනේ. ඒකට සාධක තමන් ඇති කරගන්න. ඇත්තටම බෝසත්වරයෙකුටවත් පුළුවන් කමක් නැහැ තමන්ගේ සසුනේ මේ මේ අය අගතනතුරු දරන්නට ඕන කියලා කල්ැතුව තීරණය කරලා ඒ අයව බලහත්කාරයෙන් එක්ක ගිහින් තනතුරු දෙන්න බෝසත්වරයෙකුට පුළුවන් කමක් නැහැ. එහෙම අවසරයි ඔබ වහන්සේ අර පහුගිය වැඩසටහනෙදි කිව්වා මේ බුදුරජාණන් වහන්සේ අඬ ගහලා උපාදි දෙනවා වගේ නෙමෙයි මේ අගතනතුරු දෙන්නේ. <laughs> ඒක අපි විසින් සම්පාදනය කරගත්තා. දැන් දැන් බුදුරජාණන් වහන්සේට ඇත්තටම අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා අපේ ගෞතම බුදුහාමුදුරන්ට අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා දෙන්නම එන්නේ යම් ශ්‍රාවක පිරිසක් ඇති වුණාට පස්සේනේ එහෙමයි. ඒතර මුලින් හිටපු ශ්‍රාවකයෝ ගොඩක් හිටියා. ඒ අය ඉන්න අතරේ තමයි දැන් උපතිස්ස කෝලිත දෙන්න ඈතින් එන්නේ. එනකොට බුදුහාමුදුරුව ඈත තියාම ඒ දෙන්න පෙන්නලා කියනවා මහණෙනි අර එන්නේ මගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නයි කියලා. ඉතින් මෙහෙම කිව්වම දැන් මේ තාම මහාන වෙලත් නැහැ දැන්. දැන් වෙන වෙන පරිබ්‍රාජකයන්ගේ ශ්‍රාවකයෝ හැටියටයි දැන් මේ එන්නේ. ඉතින් එහෙම වෙනකොට දැන් මේ කල්ලාතු ආපු අය මෙච්චර දැන් මේ සාමාන්‍ය කතා විවාහයෙන් කියනවනම් දැන් මුල් කාලේ ඉඳලා දරදියා ඉඳලා ඔක්කොම කරපු අය මෙතන ඉන්නවා. දැන් මේ අලුතෙන් වෙන දෙන්නෙකුට ඒ දෙන්න තමයි මගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම එකක් තමයි අනිත් අයට පේන්නේ. එහෙමයි. රහතන් වහන්සේලා එහෙම දකින්නේ නෑ. එහෙමයි. ඒ වෙනකොටත් රහත් වෙච්ච නැති ප්‍රතඥ හාමුදුරුවෝ තරම් හිටියනේ. ඉතින් උන්වහන්සේලා කියන්න ගත්තා බුදුහාමුදුරුවෝ නිකන් මේ මූණ දිහා බලලා එක එක්කෙනාට තනතුරු දෙන්නේ. ඉතින් එදත් ඔය ඔය කාරණා ඔය විදිහෙන් මතු වුණා. ඉතින් තථාගතයන් වහන්සේ ඒ බඳු තැන්වලදී විශේෂයෙන් මතු කරන්නේ එහෙම බුදු කෙනෙකුට කෙනෙකුගේ මූණ බලලා තනතුරක් දෙන්න බෑ. අනිත් එක මේවා ප්‍රධානයන් නෙමෙයි. බුදුවරයෙක් ඇත්තටම කරන්නේ තනතුරක් දෙනව නෙමෙයි ඒ තනත්තාගේ සුදුසුකම හෙලි කිරීම පමණයි. අගතනතුරු දෙනව නෙමෙයි. ඒ අග්‍රභාවය හෙලි කරනවා. දැන් මේවා අපේ මේ සාහිත්‍ය පොතපතේ ඒවා ප්‍රකාශ වෙලා තියෙන වචනත් එක්කත් මේ පටලැවිලි ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ අගතනතුරු දුන්නා. ඉතින් එහෙම කිව්වහම අර එහෙනම් දැන් බුදුහාරෝ විසින් තමයි දීලා තියෙන්නේ වගේ එකක් අපේ ඔළුවට එන්න පුළුවන්. ඇත්තට මෙතනදි කරන්නේ උන්වහන්සේලාගේ අග්‍රභාවය ප්‍රකට කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ඒ ශ්‍රාවකයන් විවිධ කරුණු වලින් අග්‍ර වෙන්නට පුළුවන්. දැන් සරියුත් හාමුදුරුව ප්‍රඥාවෙන් අග්‍ර වුණා. එතකොට මුගලන් හාමුදුරුව 이르දියෙන් අග්‍ර වුණා. ඒ උන්වහන්සේලාගේ පෞද්ගලික කුසලතාවය. එහෙමයි. ඊළඟට සරියුත් හාමුදුරුව දකුණත් සව් වුණා. මොගලන් හාමුදුරුවෝ වමත් සව් වුණා කියන්නේ ඒ උන්වහන්සේලාගේ පුද්ගලික කෞශල්‍යයන් තුලින් ඇති කරගත්තු උන්වහන්සේලාට ලැබුණු සාසනික වගකීම්. එහෙමයි. ඒ නිසා මේ අගතනතුරු වල තියෙනවා අවස්ථා දෙකක්. එකක් තමයි පුද්ගලික කුසලතාවය. අනිත් එක තමයි සමස්ත සාසනයක වගකීම්. එතකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ පුද්ගලික කුසලතාවලිනුත් යම් යම් විශේෂතාවුන් වහන්සේලාගේ තිබුණා. සාසන භාරදාරීත්වයේ තුල තථාගතයන් වහන්සේ හැරුණු කොට මේ පිරිස් කලමනාකරණය කරන්න මේ ශාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතු කරන්න සමස්ත සම්බුද්ධ ශාසනයේ දෙවි මිනිසුන් අතර පතුරවන්න එතකොට නොපැහැදුනවුන් පහදවන්නට පැහැදුන පිරිස් අතර මේක ව්‍යාප්ත කරන්නට එතකොට මේ විදිහේ ලොකු කාර්යභාරයක් ඒක සාසනයේ ව්‍යාප්තිති ව්‍යාප්තිය සාසනයේ චිරස්ථිතිය මේවා පුද්ගලික කෞසල්‍යන් නෙමෙයි. දැන් දැන් අපි වර්තමානයේ මෑතකදීම අත්දකපු දෙයක්නේ පුද්ගලයෙකුගේ පුද්ගලික කුසලතාවයන් තියෙන්න පුළුවන්. ඒ පුද්ගලික කුසලතා පරිපාලන දක්ෂතා කියලා වරද්දගත්තොත් අපි හිතනවා මෙයා රටේ ප්‍රධානියා කළොත් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි. එයාගේ පුද්ගලික කුසලතා තියෙනවා. තමන් ක්‍රියාත්මක වුණාම කැප වෙලා වැඩක් කරන්න පුළුවන්. හැබැයි ඒ කෞසල්‍ය වෙනයි පරිපාලන දක්ෂතාවය කියන්නේ වෙනම එකක්. පරිපාලන දක්ෂතාවය කියන්නේ දක්ෂතා තියන අය හඳුනාගෙන ඒගොල්ලන්ගෙන් අදාළ වැඩ කරගන්න දක්ෂ වෙන්න. ඒකයි පරිපාලනයේ දක්ෂතා. තමන් ගිහිල්ලා කුඹරට බහලා කුඹුරු කොටනවා කියන එක නෙමෙයි. එතකොට කෙනෙකුගේ පුද්ගලික දක්ෂතාවය එකක් පරිපාලන කෞසල්‍ය කියන එක තව එකක්. එතකොට සමහරු ඉන්න පුළුවන් පුද්ගලික දක්ෂතා වලින් බොහෝම පිරිපුන්. හැබැයි ඒ අය පරිපාලනයට කියන පස්සේ අසාර්ථක. එහෙමයි. يعني ඔක්කොම තමන් කරන්න හදන. ඉතින් තමන්ට පුළුවන් නෑ මුළු රටක වැඩ කරන්න. කරන්න. එහෙමයි. එතකොට එයාට එයා දක්ෂ වෙන්න ඕන අර සංස්කෘතයේ ශ්ලෝකයක් තියෙනවා අයෝග්‍ය පුරුෂයෝ කියලා කවුරුත් නැහැ. එහෙමයි. ලෝකේ දුර්ලභ කවුද? ඒ අය යෝග්‍ය කාර්යෙහි යොදවන්නන් තමයි දුර්ලභ. එහෙමයි. එතකොට පාලකයා කියන්නේ පරිපාලන කුසලතාවය කියන්නේ අන්නේ විවිධ තරාතිර මේ පුද්ගලයෝ ඒ කෙනෙක්වත් බැහැර කරන්නේ නැතුව ඒගොල්ලෝ යෝග්‍ය කාර්යෙහි යොදවලා අදාළ කටයුතු ටික කරගන්න දක්ෂ. එහෙමයි. ඉතින් සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ තුන් ලෝකයක් පිළිබඳ සංස්ථාව. එතකොට මේ මේ සමස්ත සංස්ථාව හැසිරවීමේ ප්‍රධානිය බුදුහාමුදුරෝ ඒ හැරුණු කොට ශ්‍රාවකයන් අතර ඒ සඳහා පුහුණු වෙන දෙදෙනා තමයි අග්‍ර ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඉතින් ඒවා නිවන් දකින්නට සුදුසු කෞශල්‍යයන් පුහුණු කරලා විතරක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙමයි. පිරිස් පාලනය පිළිබඳව, පිරිස් හැසිරවීම පිළිබඳව, අන් අය අදාළ කාර්යයන්හි යෙදවීම පිළිබඳව අන් අයට නිවන් මඟ පැහැදිලි කරලා දීම සම්බන්ධ මේ විවිධ පැතිවලින් විශාරදත්වයටපත් වෙනවා. එහෙමයි. ඉතින් ඒ ඒ සියලු ඉපයීම් උපයාගන්නේ Taman විසින්. එහෙමයි. බෝසත්තරයා ඒ සඳහා මඟ පෙන්වනවා. අවසාන ආත්ම භාවයේ බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශයටපත් කරනවා. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් ඒ විදිහට ධර්මය පතුරවන්න ධර්මය තහවුරු කරන තමනුත් නිවන් අවබෝධ කරන ගමන් තව බොහෝ දෙනාට මේ ධහමේ ආලෝකය ලබා දෙන්නට ඕන ඒ සඳහා මම අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්න ඕන ඒ බඳු තැනකට මම යන්න ඕන ගිහිල්ලා ඒ කටයුතු ටික කරන්න ඕන කියලා හිතන එක අඥානකමක් කියලා යම් කෙනෙකුට පෙනෙනවා නම් ඒතනත්තාගේ ආත්මාර්ථ ආත්මමූලික චින්තනය කොයිතරම් ඇතුළට හැකිලිලාද කියන එක තමයි ඒකෙන් ඉතින් අපි නැවතත් කියනවා යම්කිසි කෙනෙක් එහෙම ප්‍රාර්ථනා කියලා නිකන් වරදවගෙන පටලවගෙන අනිත් අය කරන නිසා තමනුත් ප්‍රාර්ථනා කරගෙන එහෙම පැටලිලා යනවා නම් අපි ඒවට අනුබල දෙනවට වඩා සිහි බුද්ධිය අවදි කරවන්න ඕන තමන්ගේ නිවැරදි ප්‍රාර්ථනා සිහි කරගන්න. හැබැයි යම් කෙනෙක් හරියට ප්‍රාර්ථනා අවදි කරගෙන ඒ අනුව කටයුතු කරනවා නම් ඒක අඥානකමක් කියලා අපිට බැහැර කරන්න, හැල්ලු කරන්න කොහෙත්ම පුළුවන් කමකුත් නැහැ, සුදුසු කමකුත් නැහැ. එහෙම අපේ ස්වාමීන් අපිට වැඩසටහනේ කාල වේලාව නම් තව බොහොම පොඩ්ඩයි තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ නිවන් දකින්නට බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභිමුඛ විය යුතුමද? එහෙම නියමයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ නිවන් දැකපු අය ඕන තරම් ඉන්නවා. එහෙමයි. දැන් අපේ මහානායක හාමුදුරුවෝ ඒ සම්බන්ධව යම් යම් ප්‍රවෘත්ති මෙහි පැහැදිලි කරනවා. ඔය සම්බන්ධව 83 වෙනි ප්‍රශ්නයේදී කතා කරලා තියෙනවා. නිවන් දැකිය හැක්කේ බුදුන් දැකීමෙන් නොව ධර්මය දැකීමෙන්. බුදුන් දැකද නිවන් නුදුටුවෝ බොහෝය. එහෙමයි. එතකොට බුදුහාරත් දේශනා කරන යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එහෙමයි. ධහම දැකීමයි වැදගත් වෙන්නේ. ඇතම්හු නිතර බුදුරදුන් බුදුන් වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ දේශනය කරන ධර්මයේද ඇසූ නමුත් මඟඵල ලබා නිවන් නොදුටුවය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීත් උන්වහන්සේ පිරිණිවීමෙන් පසුවත් ධර්මය දැක බොහෝ දෙනෙක් මඟඵල ලබා නිවන් දුටුවා. හොඳ කතාවක් උන්වහන්සේ සිහිපත් කරනවා. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලයේ විශාලා මහනුවර සච්චක නම් මහ පඬිවරයෙක් වාසය කළේ. ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයට මහ ධනක්ද දුන්නේය. තථාගතයන් වහන්සේ ඔහුට සූත්‍ර දෙකක්ම දේශනා කළසේක. එහෙත් සත්‍යක මගඵල ලැබුවේත් නැත. පැවිදි වූයේත් නැත. යටත් පිරිසෙන් තිසරණෙහි වත් පිහිටියේ නැත. තථාගතයන් වහන්සේ පිරිණිවීමෙන් වර්ෂ 200 සතිසකින් පසු ලක්දිව බුදුසස්න පිහිටීමෙන් පසු සත්‍යක මේ ලක්දිව දක්ෂිණගිරි විහාරයේ ගොදුරුගමෙහි ඇමති පවුලක ඉපිද වැඩිවිය පැමිණ බුදු සස්නෙහි පැවිදිව ත්‍රිපිටකය උගෙන විදසුන් වඩා සිව් පිලිසිඹියා වත් සමග අරහත්ත්වයට පැමිණ නිවන් දුටුවේ. මිහින්තලේ කළුදිය පොකුණ සමීපේ කළුතිඹිරි ගස යටදී තුන්වැම් රාත්‍රියේ මුළුල්ලෙහිම කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ කාලබුද්ධ රක්කිත තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ හා එකල වාද කරමින් විසු සච්චක පඬිවරයාය. එකල ලක් රජය කළ තිස්ස මහරජතුමා එදා කාලබුද්ධ රක්කිත තෙරුන් වහන්සේ දෙසු ධර්මයේ සිටගෙනම රාත්‍රිය මුළුල්ලෙහි අසා සිට උන්වහන්සේගේ ධර්මයේ පැහැදී පසුදින උන්වහන්සේට ලක් රජය පූජා කළේ. එතකොට දැන් සච්චක කියන්නේ බුදුහාමුදුරුවොත් දැකපු කෙනෙක්. එහෙමයි. බුදුහාමුදුරුවෝ දැක්ක වෙලාවේ නිවන් දැකේ නැහැ. පස්සේ කාලෙක තමයි නිවන් දැකේ. එතකොට දැන් මේ තවත් මේකේ උදාහරණ දක්වනවා. දැන් කවුද වක්කලී හාමුදුරුවෝ බුදුහාරගේ රූපේ දිහා බලනකොට බුදුහාර බැහැර කළානේ. රූපේ නෙමෙයි ධම දකින්න කියලා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ රුව දැකීමවත් උන්වහන්සේගේ මුවින් දහම් ඇසීමවත් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ දහම දැකීමයි. ඉතින් යම් කිසි කෙනෙකුට බුදු කෙනෙකුගේ ජීවමානව හමුවීම වැදගත් වෙනවා කරුණු කිහිපයක් මත එකක් තමයි ඒ ශාසනය පවත්වන්නට තමන් යම් කිසි සහයෝගයක් දක්වන්නට බලාපොරොත්තු වෙනවා නම් අග්‍ර ශ්‍රාවකෙක් මහා ශ්‍රාවකෙක් හැටියට හෝ ප්‍රකෘති ශ්‍රාවකෙක් හැටියට හෝ ඒ සසුන පවත්වන්න බුදු කෙනෙක් හමු වේ පහළ වෙලා යම් සහයක් වෙන්නට ඕන කියලා හිතනවා නම් ඒ අර්ථයෙන් බුදු කෙනෙක් දකින්නට ප්‍රාර්ථනා කිරීම වරදක් නෑ. එහෙමයි. එහෙම නැත්නම් ඉතින් Tamanට බුදු කෙනෙක් දැකලාම නිවන් දකින්න ඕන කියලා හිතනවා නම් ඉතින් ඒක පුද්ගලික ප්‍රාර්ථනාවක් හැටියට එහෙම කිරීමත් වරදක් කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් වැදගත් වෙන්නේ දැකීම නෙමෙයි. දැන් සමහරු හිතනවානේ අපේ ස්වාමීන් වහන්සේ ඒහි බික්කු භාවයෙන් පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතනවා නම් බුදු කෙනෙක් හමුවට යාම වරදක් නෙමෙයි. එහෙමයි. අනිත් කාරණේ තමයි අහම්බෙන් අපට බුදු කෙනෙක් හමුවට යන්නට ලැබුණොත් අපි එක් සසුනක් නිශ්චය කරගෙන නැතිනම් ඉඩලද සසුනක නිවන් දකින්නට ප්‍රාර්ථනාවක් තියෙනවා නම් බුදු කෙනෙක් හමුවේදී ඒ සාධක සපිරිලා තිබුණොත් ඒ බුදුරජාණන් වහන්සේගෙන් සහයක් ගන්නට පුළුවන් වෙනත් කෙනෙකුගෙන් ලබනවාට වඩා. එහෙමයි. වෙනත් ශ්‍රාවකයෙකුගෙන් හෝ වෙන කිසිම කෙනෙකුගෙන් ලබනවාට වඩා බුදු කෙනෙකුගෙන් සහයෝගය ගන්න පුළුවන් අවශේෂ සාධක සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ සාධක සම්පූර්ණ වුණොත් බුදු කෙනෙකුගේ සහය ලැබෙනවද නැද්ද කියන එක ලොකු විශේෂත්වයක් නෙවෙයි. හැබැයි දැන් අර චුල්ලපන්තක හාමුදුරුවෝ වගේ කතා අරගෙන බැලුවෙන් පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ සහයෝගය විශේෂයෙන් වැදගත් වෙලා තියෙනවා නිවැරදි කමටහන මතු කරගන්න. එහෙම. ඊළඟට ස්වර්ණකාර භික්ෂුව වගේ ගත්තන් පස්සේ බුදුහාමුදුරුවන්ගේ සහයෝගය අනිත් කිසිම ශ්‍රාවකයෙක්ගෙන් ඒ විදිහට ලබන්න බැරි බව පැහැදිලිව පේනවා. එහෙමයි. ඉතින් ඒ අර්ථයෙන් ගත්තන් පස්සේ බුදු කෙනෙක් තමයි අනිත් කෙනෙකුගේ ආශයානුසය දැකලා හරියටම කමටහන් දීලා නිවන් යොමු කරන්න විසරදම උත්තමය. එහෙමයි. ඉතින් එහෙම විසරදත්වයක් උන්වහන්සේට තිබුණයි කියලා අපි ළඟ සුදුසුකම් සපිරලා නැත්තම් බුදු කෙනෙකුට අපිව නිවන් දක්වන්න බෑ. ඒ නිසා ප්‍රධාන සාධකය වෙන්නේ බුදුහාමුදුරුවෝ හමු වීම නෙමෙයි ධර්මය අවබෝධ කිරීමයි ධර්මය අවබෝධ කිරීමට සුදුසුකම් සපුරා ගැනීම. එහෙමයි. වටිනා ධම් සාකච්ඡාවක්. නමුත් ඉතින් කාල වේලාව අවසන් වෙන නිසා අපිට අදට ඔබගේ නිවසින් සමුගන්නට සිදු වෙනවා. ඉතින් අපේ ස්වාමින්වහන්සේ පැහැදිලි කරලා දුන්න මේ පාරමිතාවක තියෙන වටිනාකම කොහොමද අපි පාරමිතාවක් හරියට ගොඩනගාගන්නේ? තමන්ගේ නිවන් මාර්ගය කොහොමද ශක්තිමත් කරගන්නේ කියන එක ඉතාමත් තරලව අපේ ස්වාමින්වහන්සේ අපිට අද වැඩසටහන පුරාවටම පැහැදිලි කරලා දුන්නා. ඉතින් අප්‍රමාණ පින් ඔබ වහන්සේට අපේ ස්වාමින්වහන්සේ අද දවසේ මේ ජනිත කරගත්තා වූ සියලුම කුසල බලයන් අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ සිදු කරන මේ ශාසනික සමාජීය සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම අපේ ගරු සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය සහ සියස් අපේ කාර්ය මණ්ඩලයට අපි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. එතුමන්ලා කරගෙන යන මේ ශාසනික සමාජීය සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්නට එතුමන්ලාට ශක්ති ධෛර්ය ලැබේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් සුපුරුදු පරිදි මේ සියලුම කුසල සම්භාරය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට අපි අනුමෝදන් කරනවා. මොකද සියස අපේ හැමදාම ශක්තිය ඔබයි ඒක අපි කෘතඥ පූර්වකව සමදාව මතක් කරනවා. ඉතින් ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් සුපින්නතුනේ අදට අපි ඔබගේ නිවසින් සමුගෙන යනවා. නැවතත් ලබන සතියේ හරවත් වැඩසටහනකින් අනිවාර්යයෙන්ම සුපුරුදු වේලාවට ඔබගේ නිවහනට ගොඩවදින බලාපොරොත්තු වෙන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.